කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජාතික ගුවන්විදුලිය එහෙම නැත්නම් අපේ රට හඳුනන ගුවන්විදුලි සේවය මේ ගත කරන්නේ අවුරුදු 100ක් අභිමුව 1925 ආරම්භ කරපු ලංකා ගුවන්විදුලි සේවය 1925 ආරම්භ කළ ලංකා ගුවන්විදුලි සේවය 2025 දී අවුරුදු 100ක් සම්පූර්ණ කරනවා මේ ගුවන්විදුලිය ඔස්සේ බිහි වුණු ගායක ගායිකාවන් දහසකට ආසන්න කාලයක් ඇති කියලා මට හිතෙනවා. හැබැයි ඒ ඇතම් අතීත ගායක ගායිකාවකගේ නම පවා අද රසිකයින් දන්නේ නැහැ. මට මතකයි අපි පුංචි කාලේ අහපු බොහෝ ගායක ගායිකාවන්ගෙන් නම් ඔවුන්ගේ නම් ඉඳ හිටවත් ගුවන්විදුලියෙන් ඇහෙන බවක් අපට කියන්න බෑ. එවැනි ඔබ නෑසූ නමක් ඇති ගායිකාවක අද પરම්පරාවට හඳුන්වා දෙන්න ඕනේ කියලා මම කල්පනා කරා. ඒ ගායිකාවගේ නම රුද්‍රාණී ලියනගේ. මට නිසක වශයෙන්ම කියන්න පුළුවන් ඔබ මේ නම අහලා නැතුව ඇති කියලා. ඇය ගුවන්විදුලියේ බිහි වුණු ගායිකාවක්. මට මතක තියෙන ඇගේ ගීතය තමයි උඩරට සිංහල කුමාරිකාවකි මම යමි අසුගේ පිටේ අසුන්ගේ කුරගැටෙන නාදයත් එක්ක ආපු ගීතයක්. මා කුඩා කාලෙදී ඔබ කැමති ගීතීරේ නිතරම ඇහුණු ගීතයක් තමයි ඔය කියපු ගීතය. රුද්‍රාණී ලියනගේ ගායිකාව ගැන කිසිදු තොරතුරක් අප සතුව නැහැ. එවැනි ගායක ගායිකාවන් රාශියක් ඉන්නවා. මම හිතුවා ජනරන්ජනගේ තුලින් මේ අවුරුදු 100 අභිමුව ඉන්න ගුවන්විදුලියෙන් මේ නම නෑසූ විරු මේ ගායක ගායිකාවන් සිහිපත් කිරීම යුතුයකමක් කියලා. රුද්‍රාණී ලියනගේ 1953 තමයි චිත්‍රපට යුගකී ගායිකාවක් හැටියට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. හිතන්න පුළුවන්ද? දෙවැනි චිත්‍රපටයේ සංගීතවත් කළ මොහමඩ් ගවුස් නිර්මාණය කරපු සංගීතය නිර්මාණය කරපු එදා රෑ චිත්‍රපටයේට ඒකාන්ත ප්‍රේමය නැවතී me ीणा देशान्त ඉන්ද්‍රාණී ලියනගේ මොනතරම් මිහිරි කටහඬක් තිබුණු ගායිකාවකද කියලා ඔබට අවබෝධ වෙන්න ඇති ඒ ගීතයෙන්ම. අපේ සිංහල චිත්‍රපටි වංශ කතාවේ දෙවැනි චිත්‍රපටයේදී තමයි මොහමඩ් ගවුස් මුල්වරට අපේ සිංහල චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කරන්නේ. එහිදී ඉන්දියානු ගායක ගායිකාවන් තමයි මොහිදින් බෙක් සහ අමරදේවයන් පළමු වරට පසුබිම්ගේ ගී ගායනා කරන්නේ අශෝකමාලා චිත්‍රපටයෙන්. ඒ මොහිදීන් බෙග් සහ WD ඇල්බර්ට් පෙරේරා නමින් එවක ප්‍රකටව සිටි අමරදේවයන් ඇරුණු කොට අනිත් සෙසු සියලුම ගායිකාවන් ඉන්දියානු ගායිකාවන්. ඊටාම අර ඉන්දියානු උච්චාරණයේ සහිතව තමයි සිංහල ගීත ගායනා කරේ. දැන් මොහමඩ් ගවුස් සංගීතය නිර්මාණය කරන දෙවනි සිංහල චිත්‍රපටය තමයි ඉදාදෑ. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන්නේ ශාන්ති කුමාර්. එතකොට මේ දෙවැනි සිංහල චිත්‍රපටයට මොහමඩ් ගවුස් සංගීතවත් කරපු ශ්‍රී ලාංකේය ගායිකාවක හැටියට සහභාගී කරගන්නවා රුද්‍රාණී ලියනගේ. දැන් රුද්‍රාණී ගායනා කරලා තියෙනවා මොහිදින් බෙක් සමග තවත් යුග ගීත දෙකක්. හෘදේ පෙම් ගීත රසේ කියන ගීතයත් හෝ දුල්වේ ප්‍රේම ධාරා කියන ගීතයත් ගායන යුග ගීත දෙක ගායනා කරනවා රුද්‍රාණී ලියනගේ. ඒ ගීත දෙක අප සතුව නැහැ. හැබැයි එකම ගීතය තමයි අපි මේ ඇහුවේ. ඒ ගීතය අහනකොට අපට මතක් වෙනවා අශෝකමාලා චිත්‍රපටයේ ශාන්තමේ රාත්‍රියේ කියන ඒ අපූර්ව තනුව සිහිපත් වෙනවා මොහමඩ් ගවුස්ගේ. මේ චිත්‍රපට දෙකෙන් පසුව කිසිදු චිත්‍රපටයකට රුද්‍රාණී දිනගේ ගීත ගායනා කරු බවක් චිත්‍රපට ගීත ඉතිහාසය අපිට සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ගුවන්විදුලියේ ගීත රාශියක් ගායනා කරලා තියෙනවා. අපි මීළඟට මේ ගුවන්විදුලි ගීත අතුරින් ගීත කිහිපයක් තෝරගත්ත ගායනා කළේ රුද්‍රාණී ලියනගේ. අද අපි විශේෂ කොට සැලකන්නේ මේ රුද්‍රාණී ලියනගේ කියන ගායිකාව ඔබට හඳුන්වා දෙන්න. අපි ගුවන්විදුලි ගීතයකට සවන් දෙමු රුද්‍රාණී ලියනගේ ගායනා කළ මං අත්තක මිදිපල දැකලා කිවලෙක් දවසක් නුඹ පැන්නා බොහෝ වෙහෙසී බැරි මුණ හින්දා මේව බොහොම ඇඹුලයි කීවා උත්තං අත්තක මිදිපල දැකලා කිවලෙක් දවසක් නුඹ පැන්නා බොහෝ වෙහෙසී බැරි මුණ හින්දා ඒවා බොහොම ඇඹුලයි කීවා තුතන් අත්තක මිදි පළ දැකලා එපා වෙච්ච දීගේ වාගේ මොකෝ එහෙම උපමා කීවේ එපා වෙච්ච දීගේ වාගේ මොකෝ එහෙම උපමා කීවේ අපේ වැරදි නැහනේ බැරි දෙට නේද ඒක කීවේ උත අත්තක නිදි පළ දැකලා කෙවලෙන් ගවසක් උඩ පැන්නා බොහෝ වේසි බැරි වුණ හින්දා ඒවා බොහොම ඇඹුලයි කීවා ඉඩ නැ දෙන්න තියෙන දේවල් කනු බෑ ඇත්ත කියන කෙනෙකුට ඉඩ නැ ඒක නේද පුදුමේ නොබලාම දෝස කීම හරි නැ උත අත්තක මිලි පළ දැකලා කිවයෙක් දවසක් උඩපැන්නා බොහෝ වෙහෙසේ බැරි වුණ හින්දා ඒවා බොහොම කැඹුලයි කේවා උට අත්තක මිදි පල දැකලා මේ ගීතය පැටිකත වෙන්නට ඇත්තේ 50 දශකයේ එතකොට මේ උඩාත්තක මිදිපල දැකලා හිවලෙක් දවසක් උඩ පැන්නා කියන පදපෙළ මුලින්ම ඇහෙනකොට මට හිතුනේ මේක නිකන් ළමා ගීතයක් වගේ කියලා. හැබැයි අර ඊසොප්ගේ උපමා කතාවලත් එන ඒ වගේම මේ පංචතන්ත්‍රයේත් එන කතාවක් මේ හිවලා සහ මිදිවැල කතාව. අපි ළමයින් හැටියට ළමා පොත්වලත් මේ කතන්දරේ තියෙනවා. හැබැයි මේකට වැඩිහිටියන්ටත් ගෝචර වෙන එපා වෙච්ච දීගයක් වාගේ කියලා කියන්නේ. ඒකට මේ වැඩිහිටි අත්දැකීමකට මේ උපමා කතාව යොදාගෙන මේ ගීතය රචනා කරලා තිනවා. රචකයා අපිට හොයාගන්න නැහැ, සඳහනක් නැහැ. ගායකයා කවුද කියලා අපිට හොයාගන්න විදියක් නැහැ. මේව තමයි අපේ ගීත ගබඩාවේ තියෙන එක්තරා විදියක කෞතුක වස්තු බවට අපිට හඳුන්වන්න පුළුවන්. මම හිතන්නේ අද අපි ජනරන්ජන් ගී වැඩසටහනට මේ ගීත තෝරගන්නේ රුද්‍රාණී ලියනගේ කියන මේ අදපරපුර නමවත් නෑසු ගායිකාව මතක් කර දෙන්න සිහිපත් කරලා දෙන්න ඇගේ නම ඔබ ඔබට ඔබේ මතකයේ රඳවන්න තවත් ගීතයක් අපි අහමු රුද්‍රාණී ලියනගේ කියන ගායිකාව ගායනා කරමු thank you වගේ ඔබ සිටියත් නොවේ කිසි මෙහෙයක් මේ ලොවේ වැනි වැනි ඔහු අතරත් ඔබේ ඔය ගරහුම් දෙනේ එය සැබවින් මා සමා පෝතකා හටගෙන පියයට දීලා ලොකු මුදලාලි යන නම පට බැඳුනා මොකටද ඔය මහදන සති අඳ පාය වගේ තනිවම බැඳී පනහතගෙන සියයට දීලා ලොකු මුදලාලි යන නම පට වැඳුනා ලොකු මුදලාලි යන නම පට වැඳුනා ලොකු මිනිහෙක් වගේ ඔබ සිටියත් ඔබේ කිසි මිනිහක් මේ ලොවේ වැරදෙන්නේ අදහසු ඔබේ ඔය ගැරහුම් දෙනී එය සැබවින් මා තමා පෝසතා හැමදාම ඇත ගජවාසී තව ලැබුණොත් හොඳයි වැඩිපුර කාසී ඔබ මෙරුණා හැමදාම ඇත ගජවාසී තව ලැබුණොත් හොඳයි වැඩිපුර කාසී ඔබ මෙරුණා ඔබේ ඔය දරම් තනිය තබරි මා තමා පොකතා ලොකු මිනිහෙක් වගේ ඔබ සිටියත් නොවේ කිසි මිනිහක් මේ ලොවේ දැනි වෙනු පනහේ දශකයේ අපේ ගීතවල ස්වරූපය ඒ හැඩතල මොනවද කියලා ඔබට අඳුන ගන්න පුළුවන්. ලොකු මිනිහෙක් වගේ ඔබ හිටියත් ඔහේ වැනි වැනි කිසි මෙහෙයක් නොකරනවා නම් වැඩක් නැහැ කියලා. එක්තරා විදියකට මේ සල්ලි එක්රැස් කරන මුදලාලි කෙනෙක් ගැන මේ ගීතේ ලියන්නේ. සාමාන්‍යයෙන් මේ වස්තු විශ්ය අරගෙන බැලුවොත් සාමාන්‍ය ගීතයකට වස්තු විශ්ය කරගන්න දෙයක් නෙවෙයි. හැබැයි මේ 50 දශකයේදී මෙවැනි ගීතත් බිහි වෙලා තියෙනවා. දැන් මේ රුද්‍රාණි ලියනගේ ගායනා කරන්නේ ගායකයා අපේ සඳහන් වෙලා නැහැ. නමුත් අපිට මේ අපේ ගීත ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක ස්වરૂපය හැඩය අපිට මේ වයින් අඳුර ගන්න පුළුවන්. මේ රුද්‍රාණී ලියනගේ කියන ගායිකාවට ඊටා මිහිරි කටහඬක් තිබුණු දක්ෂ ගායිකාවක බව නම් අපිට පැහැදිලි වෙනවා මේ ගීත අහනකොට. අද අපි තෝරගත්ත මීනග ගීතයත් ඊටාම මිහිරි ගීතයක් රුද්‍රාණී ලියනගේ ගායනා කරනවා. பார்த்தவன் நீங்கள் ಮಾದರ ශ්වේත යුගයක අපේ ගීයේ හැඩතල කොහොමද? ඒවායේ ගීත පදමාලා කොහොමද? ඒවායේ සංගීතය කොහොමද? ඒ වගේම ගායනය ගායක ගායිකාවන් කවුරුන්ද හිටිය කියන එක මතක් කරගන්න අවුරුදු 100ක් සපිරෙන ගුවන්විදුලියේ ඉතිහාස කතාව ගැන පිටු පෙරලා බලන්න හොඳම අවධියක අපි ඉන්න නිසායි අද අපේ ගුවන්විදුලියේ මුල් අවදියේ ගායිකාවක හැටියට ප්‍රකටව සිටි රුද්‍රාණී ලියනගේ ගායිකාවගේ ගීත කීපයක් ඔබ හමුවේ තැබුවේ. සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනීගම්ගේ යම්පත්